සමානස්සතාච ධම්මේසු යත්ත්‍ය තත්ත්‍ය යථාරං යස්මාච පන්තේ යස්මාච පන්නිතා ලෝකේ සමවිස්සන්ති පන්නිතා තස්මා මහත්තං පක්ඛුන්ති පාසංසාච භවන්ති සේති ශ්‍රද්ධාවන්ත පින්වතුනි උතුම් ලෝකාන්තය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිගාලක සිටු පුත්‍රය අමතා වදාළ මෞඛ්‍යයන් සහිත නෑදෑ හිතමිතුරන් සහිත ගම්වාසීන් රසවාසීන් ලෝවාසීන් විදේශා පැවැතිය යුතු ධර්මතා සතර විදලා ගැනීම දේශනා කළ ගාථා කීපයකින් දෙකක් ප්‍රකාශ වුණේ. සාමන්ත දෙය වර්ගයන්ට පරිත්‍යාගයයි ප්‍රිය වචනයයි අර්ථචර්යාචයයිද අර්ථචර්යාවයි සමානත්වතාවේ ධම්මේසු සමන්ගේ ගුණ ධර්මයන් කෙරෙහි සමානත්වතාවය දෙයද ඒකේත සංගමා නාස්ති මාතාවා උච්ච කාරණා ලබේත මානං පූජං වා හිතාවා බුද්ධ කාරණා මේ කාරණා හතර මනුෂ්‍ය ලෝකෙහි දකින්න නොලැබෙතොත් දරුවන් නිසා මෞතුමියවත් දරුවන් නිසා හේතුමාවත් උපකාරණුග්‍රහණ ලබන්නෝ වෙනවා යස්මාත සංඝා ඒකේ සමනිච්ඡන් තිපන්දිතා මෙන්න මේ ධර්මතා හතර ඥානවන්තයන් අනුගමනය කරනවා සම්මා මහත්තම් පක්ඛොන්ති පාසංසාච්ච භවන්ති තේ නිසා මහාන් තත්ත්වයට උසස් භාවයටදපත් වෙනවා ප්‍රශංසාවටද ලක් වෙනවා ඒකයි වාචා කියන එකේ තේරුම මෙතන සඳහන් වෙනවා දානය ප්‍රිය වචනේ අර්ථ චර්යාව සමානත්වතාව කියන ධර්මතා හතරක් මේ ධර්මතා හතරෙදි කියන්නේ සතර සංග්‍රහ වස්තු සතර සංග්‍රහ වස්තුයි ඒ මව්පියන් උදෙසා දරුවන් විසින් කළ යුතු සතර සංග්‍රහවස්තුවක් තියෙනවා. මව්පියන්ගෙන් දරුවන්ට සිදු වෙන සතර සංග්‍රහවස්තුවක් තියෙනවා. එවැගේම ඥාතීන් විසින් ඥාතීන්ද ඥාතීන් විසින් අසල්වැසියන්ද ස්වාමීන් අසල්වැසියන් විසින් අසල්වැසියන්ද කලෙකියේ තුගලින් මේ වාට කියනවා සංග්‍රහ වස්තු හතරකේ දැන් අපි සැලක බලමු අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සමග මේක කලාවන නිගදායේ විවේකව ගත කරන දවසක සිදු වීමක්. ඉස්සරහ හන්දාව පෙරදැස යන වෙලාවේ එනිමානේ සක්මන් කරමින් සිටියේ සරුවත් මහ රහතන් වහන්සේගේ කාමග එලෙසයි යන්දා. එමෙන්නේ බොහෝම කළු පාටයි බොහෝම දුක්ඛිතයි. අසාසිතේ ඔබ කවුද මොකද මේ? එයා හිටියා ස්වාමීනි මම ඔබ අවශ්‍යගේ නෑනියෝ. මේ ජීවිතේ නෙමෙයි ආත්ම භවගත පෙර නෑනියෝ. ස්වාමීනි ඒ කාලේ ඔබ අවශ්‍ය මගේ එකම පුත්‍ර රත්නයයි. ස්වාමීනි ඔබ අවශ්‍යගේ තියා අපේ නිවසේ දුගී මගේ අසරණයන්ට නම් යටක් පවත්වගෙන ආවා. මම ඒක විනාශ කෙරුවා. දැන් ලබන්නේ නැත්නම් බොස්පරස් කියලා පළවා හැදියා. ස්වාමීනි මගේ මරණාසන්න මොහොතේ ඒ පාපය මට සිහි වෙනා මම මේ දුකටපත් වුණා. මට දැන් ත්‍යාගයක් දීමක් ඇඳුමක් කලබුණක් උගුමක් හිතමක් ඒකත් පිළිසරණක් සෞහාරණක් නැහැ ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මගේ එවකට පුත්‍ර රත්නයයි. ස්වාමීන් වහන්සේ අනුකම්පාව උපදවා මට මේ දුකින් අත මිදී සකවත් වෙන්න පිරක් කරගෙන මැනව කියලා ආරාධනා කළා. මෙවැනි බුදු කෙනෙක් හා සමාන සරුවත් මහ රහතන් වහන්සේගෙන් පින් ලබා ගන්න මව කෙනෙක් බලාපොරොත්තු සිටියේ හැකියි. අනිත් දෙන්නටත් මේ කාර්යයේ සදාන් කළ සරුවත් මහ රහතන් වහන්සේ බිම්බිසාර මහ රජුන්ගේ දෝෂයේ කියාහිදියා. එවකට බිම්බිසාර මහ රජුව පළමුවෙන්ම ඥාතීන් උදෙසා පින්කමක් කළ අත්දැකීමක් කියන දෙලි. එනිසා එතුමා පින්කමක් සංවිධානය කර දුන්නා. ඉස්සර වෙලා සංඝයාට ආවාස කුටියක් හැදුවා. කුටියේ තවසේ ඇඳ ඇතුළේ කොට්ටෙනිත්තාගේ සේනාසන භාවන සියල්ල සම්පූර්ණ කළා. පිරිකර සහිත 500ක් දිනා වහන්සේට යැපෙනසේ දානවත් සියල්ල සම්පාදනය කළ සරුවත් මහ රහතන් වහන්සේට භාර දුන්නා. සරුවත් මහ රහතන් වහන්සේ බුදුපාමොක් සංගරුවන වැඩම කරවාගෙන 500ක් දිනා වහන්සේ වඩාම් දුවලා මේ ආවාස පූජා සහිත ශූකස පූජා පවත්වලා මවතුමියට පින් අනුමෝදන් වෙන්න සැලැස්සුවා. එදා මේ අන්දෑවේ සක්මන් කියන වැඩේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා වැන්දා. කෙනෙමින් දිව්‍යාංගනාවක් දිවියනේ ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ මේවා දිවියනේ සම්පත් ඇති වෙන වැන්දා. අශාසිතේ ඔබ කවුද? ස්වාමීනි මම ඔබ ආශිත නෑනියෝ. ස්වාමීනි ඔබ ආශාද මම වෙනුවෙන් කළේ ආශ්චර්යවත් වූ මහා පින්කම මගේ දෑතින් කරන්නා සමාන මම සන්තෝෂයෙන් අදෘශ්‍යමාන වෙදගෙන අනුමෝදන් වුණා. ස්වාමීන් වහන්සේ ලක්වාදී තිබුණ මගේ කය දැන් දිව්‍යමය ශරීරයක් වෙනපත් වේපත් වුණා. අද දිව්‍යමය ආහාර පාන දිව්‍යමය වස්ත්‍ර ආභරණ විමාන කල්පලෝක ඥාන වාහන සියල්ල පහළ වුණා. ස්වාමීන් මට කළ උපකාරයේ ශ්‍රී පත්වල වැඳ නමස්කාර කරන්න අවශ්‍ය ලතුරු දහන් වුණා. මෙන්න මේ කාර්ය පුත්‍ර මහ රහතන් වහන්සේ සංග්‍රහ වස්තුවක් වූ හැටි. එතන සඳහන් වෙනවා පළමුවෙනි ඥානය. ඥානයේ නමින් පරිත්‍යාගයෙන් සිද්ධ වෙනවා. ඒ මේ පල්ලෝගේ මෞතුමියට ආහාර පානීය ලැබෙන්නේ කින. සරුවත් මහ රහතන් වහන්සේ හිතේ දිනක් පහළ වෙන්නේ ක්‍රියා මාත්‍රය පහළ වෙන්නේ කීකම ප්‍රේමකට ඒ මෞතුමියගේ හිතේ කුසාසිත පහළ වුණා. එතකොට ශරීර මහ රහතන් වහන්සේ මුල් දවසේ ඒ මෞතුමියට කියන්නේ නැති මම සිංකමක් කරවන්නම් කියලා. අන්න තේයවත්යන් මේ වචනේ. ඊළාට එතනේ උදේසාවා පින්කමක් කරලා දිකින් රට මුදවා ගත්තා. අන්න අත්චාරියා. ඒකත් මුල් දවසේ දෙවෙනි දවසේ දවස් දෙකේම සරියොත් මහ රහතන් වහන්සේගේ සීලය, කරුණාව, මෛත්‍රිය එක සමානව පැවතුණා. අන්න සමානත්වතාවය. සෝතේ විපල්ලෝගේ මෞතම යෝදේශා ආත්ම භාගද කරේ මෞතම යෝදේශා දානයයි, ප්‍රිය වචනයයි, අර්ථචාරියාවයි සමානත්වතාවයි හතරම සනුත් මහ රහතන් වහන්සේගෙන් දා සම්පූර්ණ වුණා. මේ වගේ තමයි අපට ජීවත් වෙන දෙමව්පියන් උදෙසා මේ කල්ලෝගේ දෙමව්පියන් උදෙසා ඒ සංග්‍රහවත් සැතරෙන්ම සංග්‍රහ කරන්න පුළුවන්. කාමකබ්බත වාසයේ පොත්පාද කියලා රහතන් වහන්සේ නමක් කියතිය. ඒ රහතන් වහන්සේ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයයි අපේ ශාසනයයි අතර කාලයේදී හිතවාස කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුරවන්ට දරුවෝ නැහැ. රජුරෝ බොහෝම ආගමික පින්කම් කරලා පින්කම් කරලා පුත්‍රවණක් ලැබුණා. ඒ දරුවා උපන් නැත කනෝ දෛවඥෝ කීයේ මේ දරුවාට තරුණ වයසේදී ජලේ නැතුව කලුවේ කරන්න වෙනවා. මේ දරුවා බොහොම චිකන සුළු කෙනෙක් වෙනවා කියලා. ඉතින් මේ ගේරාජ්‍යරෝ මුනුමරක් නගරේ නගරෙන් දෙකක් වියන ආදී හැමතැනම ජල පහසුකම් ඇති කෙරෙව්වා. ඒ කිසියෙන් දින් සම්පතුණු ජල මාර්ග ඇති කෙරෙව්වා. මේ දරුවා කුඩා කලපකන් කුණු කටුවා වාගේ බොහොම චිකන සුළු කෙනෙක්. සාමසුළු දෙයක පවා අහිතිරවා. ඒක අන්තක්පුරයේ කවුරුත් කියන්නේ බුද්ධ කුමාරයා කියන්නේ. දරුවා හොඳට වැඩිලා. කර්ම වාසයේදී මේ දරුවා අසාපිත නැගල විශාල සෙනඟක් පිරිවලාගෙන උයනට යද්දී සුනේත්‍රි කියන පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණා. මේ කුමාරයා විශේෂ ශ්‍රද්ධාවක් එහෙම නැහැ. කුමාරයා ඉස්සර වෙලා යන්නේ අසාපිත. පස්යෙන් යන්නේ මිනිස්සු යාග වාහන වලින් බැලලා පසේ බුදුරජාණන් වහන්සේට වඳින්න පටන් ගත්තා. අසාපිත යන කුමාරයා ඈත් වෙලා ආපස්සාවේ බැලුවාම සෙනඟ ප්‍රමාදය නිසා අසාපිතින් බෑ නැවිලා පසේ බුදුරජාණන් වහන්සේට හිංසාවක් කළා. උන්වහන්සේ කල්ගෙන කරලා පාත්‍ර උදගෙන පොළොවේ දැහැවා. නැති පාත්‍රේ කුලියලා ගියා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මූණ දෙක බැලුවාම තර්ජනය කළා. මම පිටවාස රජුගේ දෙස් කුමාරයා බව ගන්න නැද්ද කියලා. ඒවල පතේ බුදුරජාණන් වහන්සේ අහතර සෑමෙන් ගෙනා හිටියෙන් යදියා. තවත් අකුසලයක් කරගනී කියලා. ඒ මොහොතේ මේ කුමාරයාගේ ඉතේ මහා දායයක් ඇවිල්ලා දඬුවෝ දඬුවෝ වතුර ඕන කියේකු ඉල්ලුවා. ඒ වෙලාවේ මේ දරුවාගේ කර්මික වාගේ බරපතල කම නිසා වතුර බින්දුවක් හොයාගන්න දරුවා ගියා මුළුම බින් තැන් පොක ඔක්කොම හිඳලා ගිහිල්ලා. ඒම කලු දෙක කරලා නරකාදී උපන්නා. නරකාවේ තිබෙලා තව ප්‍රේත ලෝකෙත් තිබෙලා. පිරිසම්ව පායෙත් තිබෙලා ඉඳනවා වාර ගණනාවක් තිස්සේ දුක් විඳ ලැබිඳ ලැබිඳ ඇරිලා සංගාමක් අයිනේ මාළු බාල හේවත් කුලයක උපන්නා. ඒ ගමේ මිනිසයන්ගේ ජීවනෝපාය හේවත් කුල. අධිපාලිකන ජීවර කර්මාන්ත කියලානේ. ජීවර කර්මාන්ත කාර්යය. ඒ දරුවාට කුඩා වාසයේ දෙවියතු ආත්ම දෙන නුවණක් ලැබුණා. ඒ දරුවාගේ නම පොත්සකාද. ඒ දරුවා කුඩා කාලයේ පටන් මව්පියන් දෙකෙන් අනේ අම්මේ තාත්තේ කවු ගැලේ අත්තා එන්න කවු ගැලේ අත්තා එන්න කියලා. ඉතින් කුඩා දරුවා නිසා කවුරුත් ගණන් ගත්තේ නැහැ. දරුවා ඇලිදින්න කියන්න පුළුවන් වුණාම ජීවිතේ මාළු අල්ලන බැල් කපලා දානවා. කරන්තමක් කපලා දානවා, කල්ලා දානවා. මේ බොහෝ ආරවල මේ දරුවාට තැනුම් තැනුම් ලැබුණා. මේ මෙහෙම නොයෙක් වාරවලදී අර මාළුවාගෙන උපකාරණ විලාස කරන්නේ මේ දරුවා කුරු දුලා. හැබැයි මේ දරුවාට ගමේ ඔක්කොම තරහයි. මේ දරුවාගේ අයියා කෙනෙක් හිටියා ඒ අයියා විතරයි දරුවාට ආදරේ. වරක අපේ දීපමනේ මේ කරදර විඳින්න බැරි නිසා දෙමව්පියෝ දෙන්න මොකද කියන්නේ මේ කොත් පාර දරුවාට හොඳින්ම සමනක් පීඩා කරලා ගාන ගෙලෙමින් මෙලෙවුවා. මේ පලාතෙන් දෙපා කියලා. මේ දරුවා පාසලට යනවා දැන් ඉතින් ඇරිදින්න පුළුවන් වයස හතක දරුවෙක්. මේ අනකොට මහා සත්‍යානි මහ රහතන් වහන්සේට සම්මුඛ වුණා. අන්න පින මතියනේ ඇති. මහා සත්‍යානි මහ රහතන් වහන්සේ කතා කරන ඔබ කොහෙද කාගේද? ඉතින් මේ විස්තරය කිව්වහම උනාදී මේ දරුවා ආවා ආරාමයේ දෙක් කරගෙන ගියා. ආරණ්‍යයට වැඩි හිටියේ. ඒක කියන්නේ සානුකම්පක ආරණ්‍ය කියලා. සානුකම්පක ආරණ්‍ය. ඉතින් ටික දවසක් වස්තුලිය පුරුදු කරලා මේ කුඩා දරුවා මහාන කරගත්තා. මහාන කරගෙන ඊළාදිගුණ පෝරණය කරමින් සිට වැඩි කල්යන් විශ්වරි කියන කියන කෙලෙස් නැසඳ මහා රහත් භාවයටපත් වුණා. ඔය අතර අවුරුදු ගානක් ගිය අතරතේ ගමේ මොහේ දෙනා මේ කෙතු මේ කල්ලෝ කියලා ප්‍රේත අපායෙට ඉපදෙලා. මේ ස්වාමීන් වහන්සේගේ මව්පියෝ දෙන්නයි අයියයි ඔක්කොම ඒ වගේ ප්‍රේත අපායට ගිහලා. ඉතින් මේ 500ක් දෙනා. මේ අතරත දාසඥේන සානුපබ්බත වාසී ප්‍රෝත්සපාද සාතන් වහන්සේ පිළිසඳාගෙන එන අතරත තමන්ගේ අයියා ප්‍රේතාත්මයක දෙන තේන්දාවා. ඒ නාදලේ කියවා මේ ස්වාමීන් මම ඔබ වහන්සේගේ අයියා අනේ ස්වාමීන් වහන්සේ මව්පියන් දෙන්න ඇතුළු 500ක් දෙනා මේ දුකේ ඉන්නවා කෑමක් ගීමක් නෑ ඇඳුම් පළඳින්න නෑ ඉඳිතුන් නෑ යාන වාහන නෑ මොනම පිහිටක්වත් නෑ ස්වාමීනි අම්මා තාත්තා ඔබ අතලකට එන්න බොහොම බයයි දැන් ඔබ වහන්සේ ගෙදරින් එනවාපු පාව ගන්න නිසා අනේ ස්වාමීන් වහන්සේ මේ දුකෙන් මිදෙන්න උපකාරයක් හොඳනවා කියලා මේ රහතන් වහන්සේ පිළිපාත ලබාගත් දාණය ඒ ආරාමේ 12 නමක් ඉඳලා තියෙන 12 නමකම දාණය දුන්නා අර මව්පියන් ඇතුළු ඥාතීන් උදෙසා. සහෝදරයන්ලා මේ අයියාම ඥාත කෙනා ස්වාමීන් දැන් අපට ජීවීමේ ආහාර පාන ලැබුණා. අපට ඇඳුම් පැන දුන්නේ නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ පාරිශුකූල රසේ සූරක් හොයාගෙන නිදිකඩ හොයාගෙන පාරිශුකූල සූරක් කරවලා සංඝයාට පූජා කරලා පින් අනුමෝදන් දෙලස ලැබුවා. ඊළඟ දවසේ අයිලමේ අයියා කියන අනේ ස්වාමීන් වහන්සේ අපට ජීවීමේ වස්ත්‍රාභරණ ලැබුණා. ඉදිමාත් කුමක් නිවානක් නෑනේ. යාන වාහනයක් නැහැනේ, සම්පදක් නැහැනේ. ඒ ඒ අවස්ථාවේ මේ රහතන් වහන්සේ සිල්ල වාස වාසෙන් පාවහන් විලක්ෂයාගෙන ඕක සංඝයාට පූජා කරලා නාගාපින් පිළිදුන. එයින් එයාට ලැබුණ අන්දිගේ යාන වාහනය. සතකරු දායකයන් නම කුඩා කුටියක් හදවලා ඒ ආවාස පූජා කරන ඒ කෙනත් අනුමෝදන් වෙන්නේ කලසුවා. එයා තමයි මේ තේන් දිවිනේ විමාන පහළ වුණා, කල්පලොක්ෂ පහළ වුණා. පරිපූර්ණ ජාතකන් ලැබින් දුන්නා. එයින් මේ අත්දැන ජීවිතයේ ජල පහසුව ලැබුණා. පසුව හේලම දෙනා තෙමින් රැකව සමුද්‍රාංශයේදී උපකාර නිසා අපි මේ ප්‍රේත දෙකෙන් අතිමුදුනා ස්වාමීන් අපි මේ වැඩම යන්නවක් කියලා අපිට දාන්නුනා. ඉතින් මේ රහතන් වහන්සේ සිද්ධ කළේ තම සතර සංග්‍රහ අවස්ථාවයි. ඒ කියන්නේ ඒ නාමයෙන් මොදෙසා දානෙ දුන්න වාර පහ. ඒකම දානිය. අර ඥාති මුදේශා තමන්ගේ සෝදාස් සමග යම් යම් මෘදු වචන කතා කළා. ඒක සිය වචනේ. ඒ ඇත්තන්නේ දුකින් අත මිදීම සඳහා වැඩ සැලසුවා. අර්ථ කාර්යාව. ඒ ඇත්තන් ඉදිරියේ මෙතෙන සහතන් වහන්සේගේ රහත් ගුණේ සහ සමානයි. ඒ තමයි සමානත්වතාව. ඉතින් මේක අපි හැමදෙනාගේම දැනව දුණුවට හේතු වෙන උතුම් ප්‍රතිපදාවක් බව මේ දේශනාව සඳහන් වෙනවා තස්මා මහත්කම්පක්ඛොන්ති කියලා. මොනවාන්නේ මහත්ඵල වෙන්නේ මහත්කම්පේ කියන්නේ ආයුෂයෙන්, වර්ණයෙන්, ශපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධානයෙන්, යසයිශ්වර්යයෙන් එහෙම දෙකින්ම එකක් බලටපත් වෙනවා මේ සංග්‍රහවත් සතර සම්පූර්ණ කිරීම නිසා. පරිලෝක වශයෙන් සුදුකේට යනවා. ඒක සරුවක් යන වාසේ දේශනා කළා දෙමෝපියෝ දෙන්න කියන්නේ දරුවන්ගේ බ්‍රහ්මයෝ. දරුවන්ගේ දෙවියෝ. දරුවන්ගේ මුල් ගුරුවරයෝ. දරුවන්ගේ පින්කෙට එනිසා දෙමෝපියන් උදෙසා මේ සංග්‍රහවත් සතර පැවැත්විය යුතුයි කියලා. යස්මාච සංග්‍රහයේ සමයේත්තං චිකන්දිතා. ඒකේක සංග්‍රහනාසු නමතා පිටේ පුත්තකාරණා. දැන් මේ සංග්‍රහවත් හරියට නොකරනවා නම් දරුවන් නිසා මෑණියන්ටවත් පියාණන්ටවත් පිළිකක් ලැබෙන්නේ නැහැ. මේ සංග්‍රහවත් අතර මැනවින් තියෙන නිසා දෙමෝපියෝ දෙන්න දරුවන්ගේ උසස් ලෙසේ පිළිපත් ලැබුවා වෙනවා. එවැගේම ඒ හේතුයෙන් දරුවන් ප්‍රශංසාට ලක් වෙනවා. ශාසනයේ ගුණ ධර්මයන්ගෙන් හා ගුණ නුවණයන්ගෙන් අදෝර්ජයට මහාන්තත්වයටපත් වෙනවා. එවැගේම පරලෝ වාසයේ සුගති ලෝකෝත්පත්තියට වාසනාවන්ත වෙනවා. එයින් නවතින්නේ නැහැ සතු භෝධියකට පාරමිතා වශයෙන් හේතු උපනිශ්‍රේ වෙනවා. මෙම සුදානෝවාද සූත්‍රයේදී මේ කරුණු හතරට අතිරේකව දරුවෝ කෙසේ සැලකිය යුතු සැලකීම් පහ දේශනා කරන්න තියෙනවා নমස්කාර පහ ඇතිද. බතෝනේ පරිශාමි. කුඩා කාලයේ පටන් අපෝ අදාවදාගත් අපේ මව්පියන් දෙන්න පෝෂණය කරන්නේ කියලා ඒ දෙමෝපියන් ලැබූ ප්‍රස්ථාන කිරීම පළවෙනි নমස්කාරයයි. චිත්තං ඒකං කරිෂාමි දමෝපියන්ගෙන් කෙරෙන්න තියෙන වැඩ කටයුතු වලට දමෝපියන් හේතුෙන්නේ මොන්නේ සමාන සිදු කර දීමෙන් নমස්කාරය කරාරෙනවා කුලවංශං සපේක්ෂාමි දමෝපියන්ගේ ආගමික චාරිත්‍ර සහ ජාතික චාරිත්‍ර සිඹින්න නොගන්නේ ඒ මනමින් ආරක්ෂා කරන්නේ ඒ තුන්වෙනි নমස්කාරයයි දායයන් ප්‍රතිපන්දේශාමි දමෝපියන්ගෙන් ලද දායාද වස්තුවේ විනාශයෙන් නොවි ආරක්ෂා කරන්නේ ඒක හතරේ নমස්කාරය අතකපන තේතානම් කාලකතානම් දක්ෂණං අනුපදස්සාමි ආයිතවර මේපන් වගේ දෙමාපියන් උදෙසා දාන දක්ෂණවන් පිරිනමා එයින් සිල්පෙත් පමුණුවනවා ඒක පස්සේ নমස්කාරයයි දැන් මේ নমස්කාර පහ ඇතුලේ මේ කියන දානයේ තේයවන්‍ය අර්ථ ඡාලියා සමානත්වතා හතරම කියනවා ඒ නමස්කාර පහක් මුලින් මේ අර්ථකන්‍යා හතර සතර සංග්‍රහවත් වාතර එතන තියෙනවා. දනෝ කියන්නේ කෑම දීම ඇඳුම් සැලසුම් දෙලමුදල් දේහේ ආදී සපයාදීම පරිත්‍යාගය. දානය. දනෝ කියන්නේ මෛත්‍රියෙන් කතා කිරීම මුරුදු වශයෙන් කතා කිරීම ඒ වචනයයි. එවාගෙන් දනෝ කියන්නේ ශ්‍රද්ධාව සීලය, සෝතය, ත්‍යාගය, ඥානය වැඩි වෙන හැටියට උපකාර වීම ධර්මයේ සංග්‍රහ කිරීම, උසල් කිරීමට උපකාර වීම එයින් අර්ථ ප්‍රඥාවක් සම්පූර්ණ වෙනවා. මෙලොවට පරලොවට සුගතිය පිළිගෙන උපකාර වන ධර්මයක් ගනී. සමානස්සතා දෙමෝපියන් ඉදිරි පිටත් දෙමෝපියන් නැත තැන තමන්ගේ දෙමෝපියන් කෙරෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව විලාසයක් වෙනස් වෙන්නේ නැහැ. ඇතිතන නැතිතනත් එක හා සමානව මෞපියන් වෙත ඒ සමාගයේ යථාභාවයේ ගුණය වාගේන සුවපිතීකාරී භාවය පවත් වෙනවා. මේක සමානස්සතාවයි. ඔයගෙම දෙමෝපියන් දෙන්න විසින් මේ වාදී උපකාරය වෙනවා. ඒක සතර සංග්‍රහ අවස්ථුවටම සම්බන්ධ වෙනවා. පාපානිවාරෙන්ති කුඩා කාලේ පටන් ගුණවත් දෙමෝපියෝ දරුවන් කයෙන් වළක්වා ගන්නවා. අන්නානි නිවේසෙන්ති කුඩා කලපතං ස්වල්ප උද කුසල් කිරීමට පුරුදු කරනවා සිප්පං සිප්පාපෙන්ති වාගේම ශිල්ප ශාස්ත්‍ර උගන්වලා උදෙන් වාට පමුණුවනවා එවාගේම පතිලෝකේන ධාරේන සංයෝජෙන්ති සුදුසු වේලාවේ ආවාහ විවාහ කටයුතු කර දෙනවා දාන අසත් සමයේ දානයන් ගැන නියාසෙන්ති සුදුසු අවස්ථාවේදී දෙමෝපියන් සතු දායාද වස්තු දරුවන් දෙපවරලා දෙනවා. දැන් මෙතන තේනවා සංඝවස්න අතරම. ඒ දෙමෝන් දරුවන්ට අර සමාන සතු දායාද වස්තු පිළිගැනීම දානයයි පරිත්‍යාගයයි. එවාගෙම දරුවන් වෙත මහා කරුණාවෙන් මුරුදු වචනේ ආවාදානිසාතන ආදී දීන ප්‍රිය වචනයයි. දරුවන්ට සුබ සිද්ධිය සඳහා පවෙන් වළක්වා ගැනීම කුසල් දිරීම ශීකසාත් රුගන්වාදී මාදී අර්ථ චර්යාවයි. එවැගේම දරුවන් ඉදිරියේ දරුවන් නැති තැන දෙමව්පියන්ගේ සිටේ තියෙන කරුණාව මෛත්‍රිය ශීලාමී ගුණ එකහා සමානව පැවැත්වීම සමානත්වතාවයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ළඟරම දිශාවන් දෙමව්පියන්ගත් දකුණු දිශාවන ගුරුතුමන්ගත් බටහිර දිශාවන අමුදරුවන්ට උතුරු දිශාවන හිතමිතුරන්ට යට දිශාවන සේවක සේවිකාවන්ට උඩ දිශාවන සිංහතුන්ට මේ নমස්කාර 30ක් කරන අතර ඒ নমස්කාර 30 තුලින් සංග්‍රහවතු හතරක් සම්පූර්ණ කරුන් ලැබෙනවා ඒකත් මුළු සදිකාවම දිශා 6ම දිශා 8ම දිශා 10ම තමන්ගේ හේම වූ නිර්භය වූ වාසනාවන්තෝ දිශාවක් බාටපත් වෙනවා කියන එක සිගානෝවාද සූත්‍රයේ දේශනාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ සිදු කරන ලබන චින්තනයේ පරමාර්ථය සතර සංග්‍රහවත් වූ සම්පූර්ණ කිරීමයි. ඒ කියන්නේ මේ නිවසේ දීර්ඝ කාලයක් කටයුතු කළ විශ්‍රාමිකලා විශ්‍රාමලක් විද්‍යාවපති කෙනෙක් වන පින්වත් එන්නේ දෙසිල්වා මැතිතුමා අවුරුදු 13කට මාස ගානකට පෙර ආභාව ප්‍රාප්ත වුණේ. එතුමා මේ සමාගයේ දෛනික කටයුතු තුළ ආගමික මත්පිළිවෙත් නොකඳවා කරන අතරත දරුවන් උදෙසා කණේ කුසීලෝ යකුකල් සම්පූර්ණ කළා. ගුරුවරයෙක් හැටියට දහස් ගණන් සිසු දරුවන්ට උපකාරී වුණා. එවැගේම සමාජ සේවකයෙක් හැටියට විශාල වශයෙන් සමිති සමාගම් වල මේකන ඔබෝරින් පුදුමාකාර ආගමික ජාතික සේවාවන් සමාජික සේවාවන් සිදු කරලා තියෙනවා. ඉතින් එතුමාගෙන් දරුවන්ට පැසලංගාවක් අතරම සම්පූර්ණ වුණා කියන එක නිවැරදි. එවාගෙන් මාස 3කට පෙර ආභාවක් ප්‍රාප්ත වූ පින්වත් ඊ හෙට්ටි ආරච්චි මාතා විශාල මේ පාඨශාලාචාර්යතුමියක් වන ගුණවත්ේ මව්තුමියකින්ද දරුවන්ට මේ ගේමේ සතර සංග්‍රහ වස්තුවම සම්පූර්ණ වෙලා තියෙනවා. දරුවන්ට මේ ස්වාපුත්‍රයාට මේ සතර සංග්‍රහ වස්තුවෙන් එතුමියගේ සංග්‍රහ සිද්ධ වෙලා තියෙනවා. එතකොට දරුවන් එක්කනේ ජීවත් වෙන්න කාලයේදී දෙමව්පියන්ගේ සා නමස්කාර පහක් කරමින් මේ සමා සංග්‍රහවත් සතරෙන් සංග්‍රහ කළ අතර දැන් මේ නේපන් යෝගයාට පසුව කරන උසස්න සංග්‍රහවත්වක් තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ අනුව අද මේ දුෂ්කර කාල පරිච්ඡේදයක කියලා ගම අම්බිනම් දුෂ්කරතා ඇති කාලයක නමුත් අපේ යුතුයකම් සිද්ධ කිරීම වශයෙන් සංග රත්නයේ දස නමක් පවන වැඩම කරවා ගත්තා. ඒ වැඩම කරනවාගෙන දෙපාදව අසුන් පනවා බදාරි දවලා ඒක ප්‍රතිමේ බුද්ධ පූජා පවත්වා දිනවා සංඝ රත්නයේ මෙත ගන්සන් කිරි ගන්නවා උපස්ථාන කල්පුවා පිරිකර භාණ්ඩද පූජා කළා දැන් මේ සීලයේ හිතේට බණපදයකට සමන් දෙනවා එතකොට මේ කර්ම අතරට අපි සංග්‍රහවත් අපර සම්පූර්ණ කළා හේතුවක් ඒ සංග්‍රහත්ම නිසා ගන්සන් කිරි ගැන්වීම පිරිකර පූජාව දානයයි ඒක පළවෙනි සංග්‍රහවත් වේ. ඊළඟට අභාවස්ත්‍රාත් මෞපිය දෙදෙනා ප්‍රදානමේ නම් සඳහන් සියලු දෙනා වෙත ප්‍රාප්තවන වශයෙන් දින් අනුමෝදන් කිරීමෙන් අර අත්කාරියාව සම්පූර්ණ වෙනවා. සංඝරත්නෝ දෙසා සහභාගී වෙන දෙනා වෙත මෛත්‍රී මුරුදු වචන පාවිච්චි කිරීමෙන් සිය වචනේ කතා කළා වෙනවා ඒ සංග්‍රහ වස්තුව පිළිබඳ. ඊළඟට අපේ දෙමව්පියන් දෙන්න ඉන්න කාලේ යම්මදු ගෞරවයකින් යම්මදු මුරුදු භාවයෙන් ආශ්‍රය කළා නම් ඒ ගෞරවය ඒ වගේ පවත්වා ගැනීම නිසා සා සංගරක්ෂණය වෙත අපේ ඇතිතනක් නැතිතනක් යන මෛත්‍රී කායවාක් මනෝ කර්මයේ පවත්වන නිසා සමානත්වතාව කියන ගුණයක් මෙතන සම්පූර්ණ වුණා. ඒක නිසා සතර සංග්‍රහ වස්තුව පිළිමය පින්කමක් මුදුන් සමුනවා ගන්න යෙදුනා කියලා සන්තෝෂ වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙන්නේ මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේලා උපන්නත් නූපන්නත් ලෝක ධාතුවේ නැගීමයි දැකීමයි ඇතිවීමයි නැතිවීමයි කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සියල්ල සිදුවීම එක හා සමානව සිදුවෙන බව සඳහන් වෙනවා. කාලික ලෝකේ විනාශ වෙනවා කාලික ලෝකේ නැත දිනුවට පරිණිරවා. ලෝක සත්‍යයේ සංකාන තුල අකුසල් ගෝවීම නිසා අවුරුදු අසංඛ්‍යයේ සිට ගත වාසයේ දක්වාම බහැලා ගිහින් විනාශයටපත් වෙනවා. එවැගේම කුසල ධර්මයන් වැඩි වීම නිසා ගත වාසයේ සිට අසංඛ්‍යයේ දක්වාම සෝවර්ණ ශත බල ප්‍රඥා වැඩිනවා. මේව වාර 20ක් අඩු වැඩි වෙනින් සිදෙනගේ ලෝක ශ්‍රේණිලා කෙරෙහි සිද්ධ වෙනවා. ආත්මත් ලෝකේ හැදෙනවා. ඉතින් මේ විදිහේ හදන නැසෙන වෙනසෙන ලෝක ධාතුවක කලිතලයේ දෙලිතලයේ අඹරිය අඹරිය නෙලිරෙලේ පැතිලි පැතිලේ ආපේ උනෝගේ ඇසින් ඇසිරෙන්නේ අපේ సంతානි තුල ධර්මතා අටක් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසායි. මේ ධර්මතා අතර තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් අපට ධර්මතා හතරක් ආબોධ වෙනවා. ඒකට කියනවා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මය. අපි පෙරවන් සරණගේ දවසේකට මෙන්න මේ පරමාර්ථයෙන් තමයි ජීවත් වෙන්නේ. එනම් පෙරවන් සරණගේ තා ප්‍රසංග අපේ පරමාර්ථය වන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. ඒ නිසා දැන් මේ කරන කුසලයේ තුලින් අපේ ආර්ය අෂ්ටායක මාර්ගය යදුවා. සා චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි සමීප වුණා චිත්තක්ෂණයක් ගානේ. දැන් මේ මහා පින්කම සිද්ධ කිරීමේදී සංඝ රත්නයේ ගෝෂේ කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගුණ සිහි කරනවා එවාගේම මෞඛ්‍යයන් ගුණ සිහි කරනවා එසේ සිහි කිරීමේදී හිතේ පහළවන කුසල චිත්ත වීර්ය ඇති සම්මා දිට්ඨිය වාස්ඥාව සම්මා දිට්ඨියයි කුසල ක්‍රියාව ගැන නැවත නැවත යොමු කරවන විචාරයේ සම්මා සංකල්පනාවයි එවාගේම කුසල ක්‍රියාව සඳහා භාවිතා කරන වචනේ සම්මා වාචාවයි කුසලක්‍රියා සඳහා යෙදෙන කාය සම්මා සම්මන්තයයි. කුසලක්‍රියාව කරන කාලෙ හිතේ පිරිසිදු බව සම්මා ආජීවයයි. කුසලක්‍රියාව කිරීමේ උත්සාහය සම්මා වායාමයයි. කුසලක්‍රියා සඳහා යෙදෙන සිහිය සම්මා සතියයි. කුසල ධමං සිතන් ගානේ පහළවන ඒකාග්‍රතාව සම්මා සමාධියයි. එසා මේ පින්කම තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගොඩනගා ගත්තා. ඉන් බලාපොරොත්තු වන අපේ ඥාතීන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරණ ගැනීමට සඳහා ගැනීම තුළින් උපකාරයක් සැලසෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිනකොට ඒ තුළින් බෝධිපාක්ෂ ධර්ම 38ක්ම ලැබෙනවා. ඒ සම්මා වායාම කියන මාර්ගාංගයේ සතිපන්නේ සම්‍යක් ප්‍රදාන හතරයි, යෙදී ඉන්ද්‍රියයි, නිරිය භාවයයි, ඉන්ද්‍රිය සම්බොධ්‍යංගයයි, සම්මා වායාමයේ කියන මේ ධර්මතා කියන්නේ වැඩෙනවා. සම්මා සතිය කියන මාර්ගාංගය සමග සතිපට්ඨාන සතරයි සති ඉන්ද්‍රියයි සති බලයයි සති සම්බොධ්‍යංගය සම්මා සතිය කියන මේ දෙක අතකොලකින් ක්‍රියාත්මක වෙනවා සතිය. ඒ වගේම සිද්ධිපාද හතර වශයෙන් සම්මිතික විරිය විමර්ශා හතරක් මේ පිටම තුලින් වැඩිවා. ඉන්ද්‍රිය ධර්ම පහ වශයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, නිර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මතා පහක් මෙතන වැඩිලා. බල ධර්ම වශයෙන් ශ්‍රද්ධා බලය, විනය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලයත් මෙතන වැඩිලා. ඊළඟ සඳහා කරන පිනක් දැරින් ඊයේදෙන සීය සම්මා සති සම්බුද්ධංගේ නම් වෙනවා. ඊයේදෙන සම්මා දිට්ඨිය ධම්මේතේ සම්බුද්ධංගයයි. මේ සිතේ දෙන වීර්ය සීය සම්බුද්ධංගයයි. විශේෂයෙන් කුසල ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි. සිතේ ගතේ සංසිඳීම සස්සද්ධි සම්බොධ්‍යංගයයි. සිතේ අවික්ෂේපය සමාධි සම්බොධ්‍යංගයයි. සිතේ මග්ගත් සාමය උපේක්ෂා සම්බොධ්‍යංගයයි. මාර්ගාංග අටසිය වුණා. ඒත් මේ වාක්‍ය සිද්ධ කරන්නේ මෞඛ්‍යයන් අරමුණු කරගෙන ඥාතීන් අරමුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය සමගම බෝධිපාක්ෂ ගාමන 37ක් සිතේ ජීවත් කර ගැනීමයි. ඒවායේ ශක්තිය පිස්සක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරනවා නිවන සානීප කරනවා කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කිරීමේ ශක්තිය නිසා දුක්ඛාරි සත්‍ය අවබෝධයට සමීප වෙනවා එකේ ජීවේ කාලය පිටේ පවතින තියෙන 1500ක් කෙලෙස් නිවීම නිසා සමුදය සත්‍ය අවබෝධයට සමීප වෙනවා චිත්තක්ෂණයක් ගානේ නිරෝධ සත්‍යයට සමීප වෙනවා චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවා එනිසා මේ සිදු කරන ලද්දේ මෙලොව වශයෙන් ආනිවර්ණ සක බල ප්‍රඥා ලැබෙන පරලොව වශයෙන් සුගති සම්පන්න ලැබෙන අවසාන වශයෙන් ප්‍රතු භෝධි ඥානි සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පුණ්‍ය නිදානයක් පාරමිතා නිදානයක් මේ මොහොතේ නිදාන් කරගත්තා මෞඛ්‍යන් නිසා කියන සතුටේට පුළුවන් එසේ සතුටේ නැතරට දැන් අපි මේ පින්කම කරන කාලය තුල අපි මේක හරවම ත්‍රිලක්ෂණයට ඒකෝත්මයේ කුසල්සිත ඒ හේතුව උත්කෘෂ්ඨ කුසල සිතක් වාසව පැමිණෙනවා. දැන් මේ චින්තනයේ මුල් පියවරේ පටන් මෙතෙක් ගතකල කාලයේ තුල අපේ సంతානයේ පැවති චිත්තචෛතසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්ම සියල්ල ක්ෂණයක් ක්ෂණයක් වාසා සිඳි සිඳි බිඳි බිඳි ගියා අනිත්‍යයි ඇතිවෙන නැතිවෙන මෙතෙන් නිතර දෙලි දෙලි තවතුනා දුක්ඛයි සමතිකේ නොපවතී ගියා අනත්තයි අනිත්‍ය දුක් අනත්ත නිසා පිළිකුල් නිසා අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබමේ නාම රූප ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙකම ඇති ශාන්තනේ දුක්ඛ නිරෝධ සත්‍යයි. නිරත පරිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අපේ චින්තන මේ දාන සීල භාවනා ආදී සීලම කුසලය අපටත් අප දෙමව්පියන් ඇතුළු සමතාත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා.